මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සීළු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන්විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා ගුවන්විදුලියට ලියන්නේ කලාසූරි මුදලි නායක සෝමරත්න ඒ හිම්බන්දා ඔය කඩේට එන අපේ කට්ටමල්ලා ඒ කියන්නේ ගනුදෙනුකාරයින්ට හොඳින් hina වෙලා කොහොමද කින්දමන්ද කියලා අහලා ඔය දත් කූට්ටම පේන්ට hina වෙලා ඒ මිනිසුන්ගේ හිත ඇදගනි බඩු විකුණන්ට කලින් තේරුණාද එහෙමයි ඒත් මං hina වෙනකොට මගේ දත් බොල්ලෑව පෙනෙන හින්දාද මන්ද මිනිස්සු අහක බලනවා මේ අහපන් ඉම්බන්දා අර පහල කඩ වීදියේ නාදාර් කඩේ වැඩ කරන මැනේජර් උඹ දන්නවනේ ඔව් ඔව් ඒ මිනිස්සගේ මූණ දැක්කම බොට මොනවද හිතෙන්නේ? බොහොම හොඳ කරුණාවන්ත මැනේජර් කෙනෙක් කියලා හිතෙනවා. මොනවා හරි ගන්න හිතෙනවා. ආන්න. අන්න ඒ වගේ අපේ කඩවලට එන කට්ටමර්ලා හුඟ දෙනේ උඹටත් පුළුවන් ඒ අයගේ සල්ලි ගන්න. හා උඹටත් පුළුවන් ඒ අයගේ සල්ලි ගන්න. අපොයි අපොයි ඒක නම් බෑ. ඒ වැඩේ කරන්න බෑ. ඔය ඉතින් කාටද කියන්නේ? බොල හිම්බන්ඩෝ. ඈ මං උඹට මේ මගේ බඩු කඩෙයි රෙදි කඩෙයි හෝටලෙයි සේරගෙම ගනුදෙනු හොඳින් කරන්ට නේද මම මේ උගන්වන්නේ ඈ කාගේ බහටද මං එහෙම උඹට උදව් කරන්නේ ඈ මුදලාලි දෙවෙනි සැරේට කසාද බඳින්න යන සුදු නැණ්ඩක් කීමට ඒ වුණාට මං කැමති නෑ මිනිස්සු මරලා සල්ලි ගන්නට අපෝ අපෝ ඒක කරන්න බෑ ඈ කවුද බොට කිව්වේ මිනිස්සු මල්ල සල්ලි ගන්නද කියලා? නේද? ඇයි ඇයි මතක නැද්ද මුලින්ම මට කියාපු වචනේ? අර කට්ට මරලා කිව්වේ. ඒ කිව්වේ ස්කට්ට කුඩුවෙන්ට. ඇයි ඒ ඒ මං කිව්වේ ඒක නෙවෙයි. අපේ ගනුදෙනුකාරයින්ටයි කට්ට මරලා ගියා. ඒක මං ඉගෙන ගත්තේ මේ කොළඹ ඉන්න මගේ සිරිමල් පුතාගේ. බොට තේරෙනවද? <laughs> හැබැයිද මං ඔය ඉංග්‍රීසි වචන දන්නේ නෑ අයියා. මට හිතුනේ බඩු ගන්නට එන මිනිස්සුන්ගේ ස්කට්ටට ගහලා හිටන් ඇති ඇති ඇති බොට මතකද අර පරණ කාර් කටුවක් ඇවිත් ඒක කඩාගෙන මුවන් පැලස්සේ වල්ලලි හදරමේ කටු බෝට්ටුවේ බැම්මූට නැගලා හිටිය මහත්තයා ඔව් ඔව් ඔව් ඒ මහත්තයා තමයි අර ආරච්චි රාලහම්මගේ බෑන කියලා හිතාගෙන එදා මිනිස්සු උන්නහේගේ කාර් එක ඇදගෙන මෙහාට ආවේ ආ එදා අර මිනිහට අපේ කට්ටමර්ලා මේ අපේ ගනුදෙනුකාරයෝ මං හින්දා ඒ මිනිහා ඒ වල්ලල්ලි හදිරමේ ඉඳලා මැරෙන්න නොදී මෙහාට ගෙනා. බොට මතකද? එහෙමයි. ඒත් උන්නහේගේ ඒ කබල්කාරක පාරේ දුවන්ට හදාලා දීපු වාසුන්නහේට සල්ලිත් නොදී ඒ හරි ආය කියන්න ඕනේ නෑ. මං අහන්න ගියේ මහත්තයා මෙහෙ ආවෝ නඩාර් මුදලාලිගේ මැනේජර් වගේ hina වෙලා හිටා මිනිහෝ අන්න අන්න ආවා. අන්න ඊමණ කාර්යයක් ආවර අර අර. හරි. හරි. ඒ මහත්තයා මාව හොයාගෙන ආවයි කිව්වනම් හොඳින් කතා බහ කරලා හිටන් එදා කාර් එක හදන්න ගිය වියදම ඉල්ලලා නෑ හිම්බණ්ඩා. ඒ හරි මම බලා ගන්නම්. උඹ දැන් ගිහින් අර පොලිමේ ඉන්න කට්ටම නෑ නෑ අර ගනුදෙනු කාරෙන්ට hina වෙලා මොනවද ඕනේ කියලා අහගනි. අර මහත්තයා ආවොත් මට ගියා. ඒයි මේ කොහොම මුද්‍රාලි මුදලාලි? ආයි බොහොම සර්. මුදලාලි මහත්තයා මුණ ගැහෙන්න යහපත් උනේ. අන්න හරි. මට ඒ වචනේ කීවත් ඇති. යහපත් උනා. <laughs> මං යහපත් උනා තමයි. ආව නෙමෙයි. මට හැවුනේ නෑ ආයි බොන්ඩ්. නෑ කමක් නෑ. තමුන්නාසි නේද එදාර වල්ලාලි හදිරමේ කටුබෝක්කුව උඩ ඉඳගෙන මොනව මොනව මොනව? මං කටුබෝක්කුව උඩ මොනව කෙරුව කිව? කටුබෝ කෝඩ හිප්ප තියාගෙන කිව්ව තරහයයිද බල්ලන්නේ. මේ මේ මේ මොනවද ඔහේ මේ මේ මුණු මුණුණු ගානේ? ඈ මොකද්ද නම? හීම් බණ්ඩා අයබුවා. හීම් බණ්ඩා. හීම් බණ්ඩා දන්නවද මං කවුද කියන්ට? එදා මහත්තයාගේ කාර් එක ඇදගෙන ආපු මිනිස්සු නම් කීවේ ආරච්චි මහත්තයාගේ බෑනන්ඩි වෙන්න ඉන්න මහත්තයයි කියලා. හීම් බණ්ඩා දන්නවද ආරච්චි මහත්තයාගේ දුවගේ නම අපේ <laughs> අපෝ කවුද ඒ නම නොදන්නේ බිසෝ කීවාම ඕනෑ කෙනෙක් දන්නවා ඒ බිසෝ හුඟක් ලස්සනද ඈ අපේ <laughs> අපෝ බලන්න එපාය ලස්සන ඒ බිසෝගේ ලස්සන දැකලා තමයි ඉස්සර මේ යායට ආපු මණිබඩුකාරේ හ්ම් විරිදු කීවා රබන් ගහදා එයා ඒ තරමටම ලස්සනයි සර් <laughs> හැබැයි ඉතින් මේ මනුබඩු කාර්යයා තමයි පස්සේ බිසෝව යාළු වෙන්න ගිහින් හිටා. එහෙන් බණ්ඩා. ඔය මහත්යාන මෙහාට එන්න කියනවා. මේ මගේ ඔෆිස් කාමරේ. එහෙමයි මුදලාලි. සර්. හ්ම්. සර්ට ඔෆිස් කාමරේට යන්නලු. හ්ම්. හා හා. <clears throat> එන්ට ඇතුළට. මොකද මේ දාඩිය පෙරාගෙන? මේ මුදලාලි කියපු කතාව හරිද වැරදිද කියලා මට තේරුම් ගන්න බැරුවයි මම මේ ආපහු මෙහාට මාවේ. මොකද්ද මං කීවේ? බිසෝමණිකේ විවාහ කරගන්න එක අතාරින්ට කියලා නේද නොකියා මට කීවේ. ඈ? ඒ කාරණාව ගැන හොයා බලන්න මං ගියා වෙදරාළහමිගේ ගෙදරටම. ඒ කාරණාව කඩා කප්පල් වෙන්නයි මට උන. එද ඉතින් මහත්තයා ඒ වෙදරාළහමිගේ ගෙදර ඇතුළට මේ ඩිගාමඩුලි ඉඳලා ආපු මට ඇතුල් වෙන්න ඉඩ දුන්නේ නැහැ. වටිනවද මේ මුවන් පැලැස්සේ ආරච්චිලගේ බෑනන්ඩි වෙන්න ඉන්න මට ඒ යකඩ ගේට්ටුව <laughs> ඒ වේදරාලාමිගේ යකඩ ගේට්ටුව මටවත් අරින්නේ පංගුවක් දවසල මාත්‍යෝ නමුත් ඒක වැරදි වැඩක් නේ මුදලාලි මම මේ දිගමඩුල්ල ඉඳලා 60ක්ම ගානක් ගෙවාගෙන මුවන් පැලැස්සට ආවේ ඇයි තමුන්ගේ අනාගත භාර්යාව වෙන්න ඉන්න මනමාලි දැකලා කතා බහ කරලා ගෙනාපු තෑගි භෝග දීලා මංගල්‍යට අත්තිවාරමක් දාගන්නනේ හරියට හරි නමුත් මට එකකටවත් ඉඩක් නැහැ විසෝට ලං වෙලා ටිකක් දන්නේ නැද්ද මේ ප්‍රේම සම්බන්ධය ඒවට මේ මුවන් පැලැස්සේ උදවිය ඉඩ දෙන්නේ නැහැ එව්වා පස්සේදී පුළුවන් ඒ උනත් මොකද උනේ කියන්නේ හ්ම් තාමත් විසෝමණිකේ තමුන්ගේ මනමාලි කරගන්නවාද නැතිනම් අතහැරලා දිගා මදුල්ලට ආපහු යනවාද ආරච්චි මාමයි වෙදරාලයි දෙන්න කරන වැඩහින්දා මට හිතයි මේ කාරණාව හිතෙන් අහක් කරගන්න. ඒකට මුදලාලි කැමතිද නැද්ද? මේ මේ මම මේ කටයුත්තට විරුද්ධ වුණා කියලා ආරච්චි මාසිනා දැනගත්තොත් විනාසයි. ඒ හින්දා ආරච්චි මාම කරන්නේ වැරදි වැඩක් මුදලාලි. ඇයි බිසෝ අර වෙදරාළගේ ගෙදර නවත්ත ගන්නට ඉඩ දුන්නේ? ඈ? ඇයි බිසෝ වහංගා ගන්නට වෙදරාළලට ඉඩ දුන්නේ? වෙදරාළද බිසෝගේ අප්පච්චි. ඕක අහන්ට ආරච්චිලගේ. මේ අහන්ට මුදලාලි. මේ පරස්තාව ගැන මේ මුවන් පැලැස්ස උදවියට වඩා දිගම ඩුල්ලේ ඇත්ත බලා ඉන්නවා. මමයි බිසෝ මණිකේ දෙන්නා. ඒ කවුද ඒ දොරට ගැහුවේ? හීම් බණ්ඩා මමයි ආයිබෝන්. අර ආරච්චිල මහත්තයා බක්කේ කරත් ඉන්න කෙනා මුදලාලිට එළියට එන්න කියනවා. මොනවා මොනවා? කවුද ආරච්චිලට එන්න කිව්වේ මෙහාට? චංචාලයයි. ඇයි ආරච්චිල ඔහුගේ මස්සිනා කීව නේද? දෙන්න තරහද? නෑ නෑ නෑ. නමුත් මට මේ වැඩ කටයුතු වැඩි වෙලාවක ආරච්චි මස්සිනා මෙහාට ආවම මගේ වැඩ සේරම යනවා යකාට. හ්ම්. ඒ එයින් බණ්ඩා. උඹ කියාපන් මාව මුණ ගැහෙන්න කෙනෙක් ඇවිත් ඉන්නවයි කියලා. එහෙමයි. මං කැමති ආරච්චි මාමයි මේ මුදලාලි දෙන්නම ඉන්න වෙලාවේ ওই පරස්තාවේ තියෙන පටලැවිලි දිග අරගන්න. දැන් මම මේ මිනිහට කියපු බොරු සේරම එළි වෙනවා. <clears throat> මේ <clears throat> මහත්වෝ මං අර කියාපු කිසිම දෙයක් ආරච්චිලට කිව්වොත් මිනිහා මාව පවුලෙන් අහක් කරයි. ඒ හින්දා මොනව ඇහුවත් මං අර පිසෝග වැරදි. අනික් අනම්මනන් නෙව්වයි කිසි දෙයක් කියන්න එපා. හොඳද? හ්ම්. කවුද ඒ සරේ වලට ගහන්නේ? ආයිබෝන්. ඒ ආරච්චිල මහත්තයා මට බැන්නා මුදලාලිට එන්ට කීවේ නෑ කියලා. ඒකම කිව්වා අර දිගා මඩුල්ලේ මහත්තයාට බක්කි කරත්තේ ගාවට එන්ට කියලා සුරුස් කාලා. ආ අන්න හොඳයි. ඔය මහත්තයා ගිහින් මහමන්දි බහැදකලා ඉන්න. මං එනකන්. හොඳද? හරි. මං ගිහින් බහැ දකින්නම් උන්දව. හ්ම්? තෙයෝ සාකි. ඒත් වැරදි වැඩක් නේද මම මේ කරන්නේ. මම මේ දා ඉඳලම දඟලන්නේ පිසෝව වෙන කාටවත් බැඳගන්න නොදී. ගෙදරටම කුරුවන් වෙනකොට මගේ පුතා සිරිමල්ගේ කරල පැහැ කියලා. දැන් මේ දිගා මඬුල්ලේ මනමාලයට මෙච්චර දවසක්ම බොරු කියලා මුලා කෙරුවා. පිසෝ එපා වෙලා ඌ යන්ටයයි කියලා එහෙම කෙරෙවි. නමුත් මේක පැණි හැලිය තිග වැටිච්ච හැම්බර්. කවුද බල ඒ සරේ ආවේ ඈ? ආයිබෝන්ඩ ඒ ආරච්චිලා උන්නාන්සේ අර මහත්තයා දෙන්නම කියනම මුදලාලගේ කාමරේ දොර ඇරලා ඒ දෙන්නට ඇතුළට ඉන්න දෙන්න කියලා. ඔබගෙන් කියහන් මම මේ රුපියල් කෝටි ගණනක බූදලයක් ගැන ලොකු වැඩක් කියලා. ඒ හීන් බණ්ඩා. හීන් බණ්ඩා. මේ මුදලාලිට ඔය දොරාරින්ට කියහම් මේ මමයි මගේ බෑලන්ඩියයි එනවා කියලා ඇතුළට. එහෙමයි. මුදලාලි මහත්තයා මේ ආරච්චිලාලාමේ උන්නාංශගේ බෑන උන්නාංශී දෙන්නම දැන් ඇතුළට යහපත් වෙනවයි කීවා. ආ අපි යන් ඇතුළට පුතා. හොඳමයි. ඔය දිගා මඬුල්ලේ ඈත ඉස්සර කාලේ ඉඳලා හිටිය සේරමලා මගේ නෑ වර්ගයේ උදවිය. අපි ඒ પરම්පරා අයිතිවාසිකම් කඩා කප්පල් වෙන්න ඉඩ නොදී රක බලා ගන්න ඕනේ. එහෙම නේද පුතේ? සත්‍යකින්ම ඇත්ත. අන්න ඒ හින්දා තමයි මගේ අම්මයි අප්පච්චි දෙන්න මට කීවේ පුතේ උඹ පෙළවහක් කරගන්න හිතනවා නම් මුවන්පැලැස්සේ කටුපුල්ලේ ආරච්චිල මස්සිනාගේ දෝනියෙන්ද තමයි බොට ගැලපෙන්නේ කියලා. ඒකනේ මම මෙහාට එන්නේ මාමන්නේ. හා හා හා පුතා වාඩි වෙන්නකෝ වාඩි වෙන්නකෝ. නෑ නෑ මාමන්ඩි ඉඳ ගන්න ඉස්සෙල්ලා. හ්ම් එනවා නේද? හ්ම් වැදගත් පවුලකින් පැවත එන ළමයින්ගේ චාලිද්දර මොකෝ මුදියන්ස මොකෝ මේ තබ්බීරි වෙලා වගේ ඈ නෑ නෑ කිසිම තබ්බීරියාවක් නෑ මම මේ තාමත් හිතන්නේ අර කෝටි ගණනක බූදලේ ගැන ම්ම් කොහෙද ඒ කෝටි ගණනක බූදලේ තියෙන්නේ මුදියෝ <laughs> ඒක ලොකු රහසක් මස්සිනේ <laughs> අන්න දැක්කද අපේ පරණ උන්දලගේ කල්පනාවල් කෞරාල ගොයියා ඒ කියන්නේ පුතේ උඹේ අප්පොච්චා මේ මුවන් පැලැස්සට දවසක් දාවා. ඔබට ඇහුණාද? ඇයි ආවේ කියලා ඇහුවම මට කොලේ වැහුවා. හැබැයි කෞරාලගේ ඇස් දෙකෙන් මට පෙනුණා බිසෝ දූදිහා බලාගෙනයි එහෙම කීවේ කියලා. හීම්බණ්ඩ මට කීවා ආරච්චිමස්සිනා ආවයි කියලා. නමුත් මම මේ ලොකු බිසිනස් එකක් ඔලුවට දාගෙන ඒක ගන්නෙ කොහොමද කියලා කල්පනා කර කර වැඩ කෙරුවා. හ්ම් හ්ම් වාඩි වෙන්න දෙන්නම්. හ්ම්. මම මේ අද ආවේ ඒ කටයුත්ත කෙරෙනවද නැද්ද කියලා දැනගෙන යන්න. ඇයි ඇයි නොකරන්නේ? ඇයි නොකරන්නේ? කවුරුත් මොකොත් කීවද කඩාකප්පල් කරන්න ඈ මුදියන්සේ <laughs> මෙන්න બોලේ වැඩ ඇයි මගෙන් ගහන්නේ මොකෝ මම මේ කටේට කඩන්ට හැදුවද නෑ නෑ නෑ නෑ නමුත් නෑ නෑ නෑ ඒ හරි ඕනේ නෑ ඇයි ඇයි කියන්න ගිය දේ ගිලගත්තේ ඔන්න ඌවට මං කැමති නෑ මස්සිනේ මොනව නමුත් මට වහං කරන දෙයක් තියෙනව නේද එහෙම දැම්මම කියන එක නේද හොඳ ඈ මුදලාලි. මගෙන් අහන්න එපා මහත්තයෝ. මන් නෑයෙක් වුණාට ඔය කාරණාවට මම හාහු කියන්ට ගියොත් මොකද වෙන්නේ? ඈ? ආ ඇයි ඒ පුරස්නේ අහන ගමන් මේ පුතාට ඉඟි කිරුවේ? ඈ බං කරපින් කියන්නේ නෑ. මගේ මේ ඇහැට මොකද්ද වැටලා වගේ දැනුණා ඒකයි. මම මේ ඈ පුතේ ඈ පුතේ මේ අපි මේ කාරණාව ගැන දැන් හුඟක් වැඩ කෙරුවා. කේන්දර බැලුවා. මං ගිහින් දිගා මඩුල්ලෙන් ඉඩ කඩන් ගත්තා. තව එතකොට මේ සේරමත් හරි. නමුත් මට දැනගන්න ඕනේ ඇයි බිසෝ අර වෙදගෙදර නවත්තලා ඉන්නේ? මම මේ අහන්නේ මාමන්ඩි තරහට නෙමෙයි. නමුත් මට මේක මහ ප්‍රහේලිකාවක්. මොකද්ද පුරහේලි කතාව? පුරහේලි දුව සනීප නැති හින්දා වෙදමාම පොරොන්දු වුණා ගෙදරම තියාගෙන බේත් කරලා සනීප වෙනකල් මේ ගෙදරට එවන්නේ නෑ කියලා. එච්චරයි. මං අහන්නේ මොකද අසනීපේ? ඕ ඒකට උත්තර දෙන්න මට බෑ. ඒ මොකද මං ඒ වෛද්‍ය ශාස්ත්‍රයේ දන්නේ නෑ. ඒ වුණත් මං අහන්නේ ඇයි මේ පුතා කවදාවත් නැතුව දැන් ওই ප්‍රශ්නේ අහන්නේ? ඈ මුදියෝ කතා කරහන්කෝ. මෙන්න වැඩ. ඇයි මාව ඔය කාරණාවට පටල ගන්න? ඈ? ඒක මාමයි බෑනයි දෙන්න බේරුම් කරගන්නට මා බල්ලන් නැතුව. ආ ඔන්න ඔන්න බායත් ඉඟි කෙරුවා නේද? මේ පුතාගේ මූණ දිහා බලාගෙන ඈ? ඈ? බොලන් ආරච්චි මස්සිනා. මං කීවා මගේ ඇහැට රොඩ්ඩක් වැටලයි කියලා. ඒකයි මං ඇස්පිල්ලම් ගන්නේ. කොකෝ ඒ ඇහැ මෙහාට ගත්තා නම් බලන්න. ඔය බලනකො ඔය බලනකො ඇයි මගේ ඇස් ගෙඩි උගුල්වල අතර දෙන්නද කියන්නේ? ඈ? අන් කැස් පෙනෙන කෙනෙක් නම් තව කමක් නෑ. ඇයි ඇයි මගේ ඇස් ගෙඩි වලට මොකද වෙලා තියෙන්නේ? ඈ? මං තාමත් මගේ රාජකාරී ලිය කිය විදිවලට අස්සම් කරනවා යසට. ඈ ඒකද මගේ අර පෝරමේට වැරදියට අස්සම් කෙරුවේ? මොනවා මොනවා මොනවා මං වැරදි විදිහට අස්සම් කෙරුවා? නැතුව. ඈ මුවන් පැලසේ ගම්මුලා දෑනියාගේ අස්සන තියා පුතන කොහමද අස්සම් කෙරුවේ? ඈ මතකද? මහතුව නැතුව මං කොයි ලියවිල්ලටත් අස්සම් කෙරුවේ මුවන් පැලස්සේ කීරාල ආගත් කියලා වම්හ කියලයි. <laughs> ඔව්. අය මොකෝ නමුත් අස්සම් කරලා තිබුණේ කරෝල ආචි වංහ කියලයි. කවුරු නමුත් මගේ අත්සන වෙනස් කෙරුවා කීරාල කියන වචනේ කරෝල කියලා. ආව්. මම දැන් යන්න උන දිගා මඩුල්ලට. මට අද දෙකෙන් එකක් දැනගන්න ඕන. මොකද්ද දෙකෙන් එකක් කියන්නේ? මේ මංගල්‍ය කෙරෙනවද නැද්ද? ඇයි බෑනෝ මං කී සැරයක් කීවද ඒක කෙරෙනවා කියලා? මං ඔය වෙන මා මණ්ඩිල වාගේ කියාපු කට වචනේ වෙනස් කරන්නේ නැහැ කීයට ගියත්. ඕ අපේ චාලිද්දරේ එහෙම නේද මොදියෝ? මොන චාලිද්දරේද ඔය කියන්නේ? දුව පෙළවහට දෙනවයි කියලා පොරොන්දු වුණාම නරියට හරි දුව කැන්දන් යන්ට දෙනවා දෙනවාමයි. ආ ඒකයි මගේ චාලිද්දරේ. එහෙමනම් ඇයි මනමාලිව හංගගෙන ඉන්නේ? දිගමඩුල මිනිසු බලා ඉන්නම තොරම් බැඳන මංගල්‍ය බොහොම ඉහලින් පවත්තන්ට. ඒ තොරම් බඳින්න ඕන කරන පුවක් ගස්, උණ ගස්, රන් තැඹිලි, ගෝක්කොළ බඩල් හනස්ස ඔය සේරම මං එහෙ ගත්තු ඉඩමේ තියෙනවා. මේ පුතා ඒ මිනිසුන්ට එක කියන්න. අද මොකද අම්මා දිසියම දුවේ මම මේ තකහණියක් ආවේ දූට ලොකු රහසක් කියන්න. ඒ මොකද්ද? මට ආරංචි අප්පච්චි මෙහාට එනවයි කියලා. මේ කලබල වෙන්න එපා දුව. අප්පච්චි මොනවා කීවත් කවුරු මෙහාට එක්කරාගෙන ආවත් කිසිම අමනාපයක් වෙන්නන්ට නම් එපා වුන්. අප්පච්චි තරහා වුණොත් මහා විනාශයක් වුණයි. ඇයි මට ඕවා කියන්නේ? ඇයි අම්මට බැරි අප්පච්චිගේ හිත නම ගන්නට? ඔය ඩිංගක් කල්පනා කරලා බලන්න මම මැදි වෙලා ඉන්න තැනගෙන හරියට අර ගිනි පෙළෙල්ලට මැදිවිච්ච කුඹියක් වගේ නේද මං? ඔව් මගේ රත්ත රන්දුවේ ඔව් මං ඒක දන්නවා. ඒත් මට බෑ අපච්චිගේ හිත නම්මන්ට. උන් බෑ නමන්ට බැරි ලීයක් වගේ. එහෙනම් ඉතින් මට තියෙන්නේ අර සූර්යා කොටුවේ කළු මැණිකේ කුලිකාරයලවපු ස්වාරිස් ඩ්‍රයිවර් එක පැනලා ගියා වගේ. චී චී චී නෑ නෑ දුවේ ඉන්නේ ඊට වඩා වෙනස්. හොඳට ඉගෙනගත්තු, හොඳට විභාග පාස් කරාපු වැදගත් tempat මහත්තේ බැඳගන්න බලාපොරොත්තු වෙන්නේද? ඈ කල්පනා කරලා බලන්ටකෝ දුවේ. ඒත් ඉතින් කෝ ඒක කරගෙන මට පිට වෙලා යන්න ඉඩ දෙනවා. නාමල් මං ඉඳ කී සැරයක් නම් නොමෙරි බේරුණා වෙන මිනිහෙක් නම් ආයෙත් මේ මුවන් පැලස කස්පා ගන්නටවත් එයිද? මං ඒ සේරම දන්නවා දුවේ. ඒවා ඇරෙන්ට අපච්චිගේ ආදායම් බදු පුරස්නා උසලා හතුරු ඇරපු පෙස්සන් ඉඳ අපච්චි පපුව හිර වෙලා මැරෙන්ට ගියා. කවුද ඒවා බේරලා දුන්නේ? ඈ? කවුද අප්පච්චි ස්පිටිතාලේ ඇඳක් උඩ දපා තියලා ඉන්නකොට රෑ දවල් දෙකේ ඇඳ ළඟින් එල්ලෙන්නේ නැතුව බේතේ දිදි බේරාගත්තේ. ඒ විතරක් දාම්මා. අර තේ වත්තෙන් රබර් වතු වලින් කුඹුරු වලින් ආපු ආදායම පිටමිනිසු හොරකම් කරනේවා තේරෙම නැවැත්වි කවුද? ඔව් දුවේ ඔව්. ඒ ළමයා ඉහත ආත්මේ ඉඳලම අපිව රැක ගන්න ආපු කෙනෙක්. නමුත් අපේ හතුරෝ ඉඳගෙන අපච්චිගේ හිත බින්දා. මේ තියෙන බූදලේට විදින්ට හිතාගෙන. අන්න ඒක දුගේ අපච්චි විශ්වාස කරන්නේ නෑනේ. ඉතින් අපච්චි කොයි වෙලාවෙද මෙහාට එනවයි කිව්වේ? දෙන කවුද ඉන්නේ අපි අම්මා? අපි වැඩකාර කෙල්ලට අද උදේ ඇහුණලු. පාරේ ගිය කීරම්මයි සොබනී කතා වෙනවා මින්. මොනවද කතා වුනේ? මේ කොහෙද නැති ආරංචියක් ගැන සුමන කීවයි කියලා අම්මා කලබල වෙන්න ඕනේ නෑ නෑ දුවේ එහෙම නෙවෙයි. එහෙම ආරංචි පංගුවක් වෙලාවට හරියට හරි. හොදසින් ඉන්ටදු. හොඳයි අප්පච්චි මෙහාට එනවයි කීවේ. මට ඇති ලෙඩක් නෑයි කියලා වෙදසියගෙන් මාව බලෙන් අරගෙන ගිහින් ගෙදර තියලා අර දිගා මඩුල මිනිහට බන්දලා දීලා අත පියා ගන්නට. ආ? මං හිතන්නේ ඒ වගේ මොකක් හරි දෙයක් ගැන දූට කියන්න හේනවා ඇත්තේ. ඔව්. මං අහන්නේ ඉතින් වෙන කවුද අපච්චිත් එක්ක එන්නේ? මන් දන්නේ මුදියා මාම එනවද? මන් දන්නේ නෑ දුවේ. නැත්තම් අර අපච්චිගේ ලොකු නගා එනවද? මම කාට හරි යෝජනා කරන්න. අපෝ නෑ නෑ. අම්මා නැත්තම් අපේ පවුලේ මාමලා බාප්පලා ලොකු අපච්චිලා ඒ ඇත්තෝ අපි ඉන්නවද මරුණද කියලා හොයා බලන්නේවත් නෑ. අපච්චිගේ නපුරු වැඩ හන්දා. ඒ කියන්නේ අප්පච්චි තනියම දෙනවයි කියවේ. හරි. අප්පච්චි විතරක් නම් එන්නේ කමක් නැහැ. දෙයනේ මං කොහොමද මේක කියන්නේ? අම්මා අම්මට ඇහුණද මං කියාපේක? මොකද්ද නෑ දුව මොනවද කිව්වේ? අප්පච්චි විතරක් නම් එන්නේ ආවට කමක් නැහැ. හැබැයි වෙන කවුරු හරි එක්ක ආවොත් මං අර පිළිකන්නේ දොරෙන් එහා වත්තට පැනලා යනවා යන්න ඉස්කෝලේ. එතකොට මොකද වෙන්නේ දන්නවද? ඒන මිනිස්සයත් එක්ක අපච්චියයි ඉස්කෝලේට. ආදේ. ලොකු මහත්තයා දෙකක් කියයි අපච්චිට. නාමල් කරපු උදව් උපකාර ගැන. මං නන්නේ මේක කොහෙන් ඉවර වෙයිද කියලා. මං අහන්නේ කවුද මෙහාට එක් කරගෙන එන මිනිස්සයා කියලා යම්මා? කවුරු ආවත් කලබල නෙවී හොඳින් කතා කරන්ට කියලා මං කිව්වන්නේ දැන්. ඒ කියන්නේ ඒන මනුස්සයාගේ හිත නරක වෙයි කියලාද මම නරකට කතා කිරුවොත්. මේ බලන්න අම්මා අම්මගේ මූණේ ඉරියව් වලින් මට පේනවා ඒ එන්නේ කවුද කියන්ට අම්මා දන්නවයි කියලා. නෑ කියන්ට එපා. මුවන් පැලස්ස අද රඟපෑම් විජේරත්න වරකාගොඩ රම්‍යා වනිකසේකර කමල් දේශප්‍රිය රත්නාලාලනී ජයකොඩි සුජීව මානකේ සමග විජේසිරි බෝපගේ නාද සංකලනය ජයන්ත චන්ද්‍රලාල් මුදලි නායක සෝමරත්න ගුවන්විදුලියට රචනා කරන මුවන් පැලස්ස නන්දා ජයමාන්නගේ නිෂ්පාදනයක්